මිනිස්සු අහනවා මගෙන් දැන් මේකද ඕගොල්ලෝ කරේ කියලා මම දෙන්න එක උත්තරයයි අපිට ඕන උනේ මහින්ද රාජපක්ෂ එලව ගන්න මහින්ද රාජපක්ෂ එලව ගත්තා දැන් ඉතින් මොන මගුල වුණත් කරගන්න දෙයක් නැහැ කියලා මට මේගොල්ලෝ හොරු අල්ලනවා කියන දේ බැලුවම මතක් වෙන්නේ පුංචි කාලේ එකතු හොරා පොලිස් එල්ලම. හොරා දන්නවා හොරා කවුද කියලා පොලිසියක් දන්නවා හොරා කවුද කියලා. හොරා දන්නවා පොලිසිය කොහෙද ඉන්නේ කියලා. හැබැයි දෙගොල්ලම අහු නොවි දෙගොල්ලෝ වටේ යනවා. දඬුවම කරන්න ඕන තැනට එනකොට ගිනි ගිනි ගිනි නිගිනි කියලා කියනවා. ඒ කියන්නේ ළඟ තමයි දඩුවම තියෙන්නේ. මේ රටේ ජනතාව බදු ගෙවයි ඕන තරම්. හැබැයි මේ හොරු